තව තියෙනවද ප්‍රශ්න? එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං තව ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ අහලා තියෙන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ සිතේ සහ කයේ හටගන්නා දුක් කම්කටොළු හමුවේ කම්මලේ බල්ලාට ඇති වී ඇති తত্ত্বය. මධ්‍යස්ත ස්වභාවය ලෙස හඳුනාගෙන ඇති අයෙකුට ඒ නිදීමට කෙටි උපදෙසක් ලබා දෙන්න. ඇත්තටම දැන් අපිට ওই ප්‍රශ්නේ ගොඩාක් වෙලාවට ඇති වෙනවා. ඒ මොකද්ද? සමහර දේවල් බහුලව අත්විඳිනකොට අපි ඒකට ඇබ්බැහි වෙනවා. ඒ කියන්නේ මුලින් මුලින් ගැටෙනවා, හැපෙනවා. ඊට පස්සේ අපිට ඒක ගැටුමක් හැපීමක් නැහැ. ඒකත් එක්ක අපි පුරුදු වෙනවා. ඊට පස්සේ ඒක ඒක අපට අමුත්තක් හැටියට දැනෙන්නේ එතකොට අපිට හිතෙනවා දැන් මට ගොඩාක් ඉවසන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ මිනිහා බීගෙන කෑ ගහනකොට මට තරහ ආවා. දැන් නම් මට කෑ ගහනකොට තරහ එන්නේ නැහැ. දැන් මට ගොඩාක් ඉවසීම වැඩිලා තියෙනවා. අන්න ඒ වගේ අදහසක් එන්නට පුළුවන්. ඒක පරිස්සමෙන් අපි තේරුම් ගන්නට ඕනේ. ඒක සැබෑ ඉවසීම නම් වෙනත් කරුණකදීත් ඒ ඉවසීම අපිට පවත්වන්නට පුළුවන් වෙනවා. ඒතකොට වෙනත් කරුණකදී පවත්වන්න බැරිව අර මනුස්සයා බීගෙන කෑ ගහනකොට විතරක් අපට තරහ එන්නේ නැහැ. ඒක අපි සාමාන්‍ය දෙයක්. දැන් ඒක හැමදාම ඇහිලා ඇහිලා ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි දැන් gedara කෙනා මොකක් හරි වචනයක් කියනකොට අපට තරහ වෙන මිනිස්සෙක් මත්පැන් බීලා ඒ වගේ අර්බුදයක් ඇති කරනකොට අපට තරහ අර හැමදාම කරන කෙනා ඒක කරනකොට මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තැන්වලදී අපට ක්‍රියාත්මක වෙන්නේ ඇබ්බැහිය. ඉතින් ඇබ්බැහිය කියන එකේ හොඳ නරක දෙපැත්තම තියෙනවා. යමකට ගැටෙන්නේ නැතුව ඉන්න කම්මලේ බල්ලා වගේ ඒකට හුරු වෙන එක ගැටෙන්නේ නැතුව ඉන්නවනම් ඒ ඇබ්බැහිය හොඳ ඇබ්බැහිය. හැබැයි ඒ හොඳ ඇබ්බැහිය උනාට ඒක නිවනට උපකාර වෙන්නේ නැහැ. නිවනට උපකාර වෙන්නේ ප්‍රඥාවෙන් හසුරුවා ගන්න අවබෝධයෙන් ගොඩනගා ගන්න තත්වයන් විතරයි. අර සමහර ඇබ්බැහි අපිට තියෙන්න පුළුවන්. ඒ ඇබ්බැහිය සමාජයටත් යහපතක් වෙනවා Tamanටත් යහපතක්. දැන් උදාහරණයක් හැටියට අපි හිතමු සමහර කෙනෙක් උපතින්ම මත්පැන් බොන්නේ නැහැ. දැන් අපේ රටේ දැන් දැන් නම් ඉතින් කාන්තාවොත් මත්පැන් බොන්න පුරුදු වෙලා තිනවා. හැබැයි අතීත කාලේ කාන්තාවෝ මත්පැන් බොන අය නෙවෙයි. එතකොට ඒගොල්ලෝ මත්පැන් බොන්නේ නැත්තේ මේකේ ආදීනවේ තේරුම් අරගෙන මේකේ අනර්ථයේ තේරුම් අරගෙන නෙමෙයි. ඒගොල්ලන්ට එහෙම එකක් මේ මේ අපේ සංස්කෘතිය තුල එහෙම පුරුදු වෙලා නැහැ. එතකොට ඒක හොඳ අබ්බැහිය. හැබැයි ඒක අර උසස් ගුණයක් හැටියට සීල ප්‍රතිපදාවක් හැටියට ඒ තුල නිර්වාණගාමිනී ප්‍රතිපදාවට අවශ්‍ය මානසික ශක්තියක් වැඩෙන්නේ ඒක ඒගොල්ලන්ගේ කය නිරෝගී බවටත් හොඳයි ආර්ථිකයටත් හොඳයි සමාජයටත් හොඳයි රටට ලෝකයට කරදරයක් නැහැ ආදර්ශ සම්පන්නයි හැම පැත්තකින්ම ඇබ්බැහිය හොඳයි. හැබැයි හොඳ වුණාට ඒ ඇබ්බැහිය ප්‍රඥාවෙන් හසුරුවාගත්තේ නැතිනම් නිවනට උපනිශ්‍රේ වෙන්නේ නැහැ. ඒ නිසා සමහර ඇබ්බැහි තියනවා හොඳ ඒවා, සමහර ඇබ්බැහි තියනවා නරක ඒවා. නරක ඇබ්බැහි වලට වඩා හොඳ ඇබ්බැහි තිබීම Tamanටත් සමාජයටත් හිතකර වෙන්නට පුළුවන්. එපමණකින් ඒවා කෙලස් නසන්නට උදව් වෙන්නේ නැහැ. ඒ නිසා මේකෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය අපි අර මුලින් කිව්වා වගේ නිවන යනු කුමක්ද? නිවන යනු කෙලස් දුරු කිරීමයි. අන්නේ කාරණේ හරියට තේරුම් ගත්තාම ඇබ්බැහිය හොඳ එකක් වෙන්න පුළුවන්. හැබැයි මෙතන කෙලස් දුරුවීමක් සිද්ධ වෙනවද? ප්‍රඥාව අවදිවීමක් සිද්ධ වෙනවද? කෙලස් දුරු වෙන්නේ අවිද්‍යාව දුරු වෙන්නේ ප්‍රඥාව අවදි වෙනකොට. එවනම් මෙතන ප්‍රඥාව අවදි වෙනවද? කෙලස් දුරු කිරීමක් සිද්ධ වෙනවා. සති සම්පජඤ්ඤයක් අවදි වෙනවා. ඒ මොකක්වත් නැතිනම් ඒක නිකන් හුදු ඇබ්බැහියක් පමණයි ඒක නිවන් මඟට උදව් වෙන්නේ නැහැ කියන බව යලි යලි ප්‍රත්‍යවේක්ෂා කළොත් ඒ තනත්තාට පුළුවන් තියෙන්නේ හොඳ බැහැියක් නම් ඒකත් රැකගෙනම ඒ තුල සති සම්පජඤ්ඤය දිනු කරලා ඒක නිර්වාණ ගාමිනී මාර්ගයට උදව්වක් කරගන්න. ඒතකොට කාන්තාව මත්පැන් බොන්නේ නැතිනම් ආයෙනම් බීලා බලන්න ඕනේ ඊට පස්සේ අත්තරින්න ඕනේ. ඒක නෙමෙයි මේ කියන්නේ. බොන්න නැත්නම් ඒක හොඳයි. හැබැයි බොන්න නැති වෙච්ච පමණට එතන සති සම්පජඤ්ඤය අවදි වෙන්නේ නැහැ. ඒ නිසා ඇයට ඒක සීල ප්‍රතිපදාවක් හැටියට චිත්ත සමාධියට සහාය වෙන්නේ නැහැ. චිත්ත සමාධියට ඒක සහාය වෙන්නේ ඒ තුල මේ මත්පැන් බීමේ ආදීනවය ඒකෙන් Taman වැලකී සිටීමේ තියෙන වටිනාකම මේවා තේරුම් අරගෙන ඒ තුල සති සම්පජඤ්ඤය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් Taman ඉන්න තත්වයේ තියෙන වටිනාකම දැන් අර අනංගන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහරුන්ට ઈચ્છා මූලික ලාමක කෙලස් තියෙනවා. ඒ කියන්නේ මම මෙහෙම වෙනවා නම් හොඳයි, මම මේ ආයතනයේ ප්‍රධානියා වෙනවා නම් හොඳයි, මට මේවා ලැබෙනවා නම් හොඳයි. එහෙම ઈચ્છා මූලික කෙලස් තියෙනවා. සමහරුන්ට එහෙම කෙලස් නැහැ. ઈચ્છා මූලිකව නැහැ. හැබැයි දැන් සමහරු ઈચ્છා මූලික කෙලස් නැති වුණාට නැති බව දන්නේ නැහැ. සමහර කෙනෙක් නැති බව දන්නේ සමහරුන්ට ඉච්ඡා මූලික කෙලස් තියෙනවා. හැබැයි තිබුණට තියෙන බව දන්නේ සමහර කෙනෙකුට තියෙනවා හැබැයි තියෙන බව දන්නවා. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා අර තියෙන බව දන්නා සහ නොදන්නා කියන දෙන්නෙක් ඉන්නවා නැති බව දන්නා සහ නොදන්නා කියන දෙන්නෙක් මේ නොදන්නා දෙන්නට වඩා අර දන්නා දෙන්නා ශ්‍රේෂ්ඨයි ඒතකොට දන්නා දෙන්නගෙන් එක්කෙනෙක් නැහැ නැති බව දන්නවා. අනිත් එකනට තියනවා තියෙන බව දන්නවා. හැබැයි තියෙන තියනවා වුණත් ඒ තියෙන බව දන්නා කෙනා ශ්‍රේෂ්ඨයි තියෙන බව නොදන්නා කෙනාට වඩා. ඒ ඉච්ඡාමූලික කෙලස් නැති වුණත් නැති බව නොදන්නා කෙනාට වඩා දන්නා කෙනයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. එයි ඒක සති සම්පජඤ්ඤයෙන් හසුරුව ගන්නවා. එහෙම නැත්නම් අර නොදන්නා කෙනා එයා ළඟ ඉච්ඡාමූලික ක්ලේශය නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක ගැන ਵਿਚාරයක් නැහැ. ඒක ගැන සති සම්පජඤ්ඤයක් නැහැ. එතකොට ඕන වෙලාවක එයා තින් ඒ වරද සිද්ධ වෙන්න. නිසා කම්මලේ බල්ලට වගේ අපි යම්කිසි ඇබ්බැහියක් පවත්නකොට පාරිසරික සාධකත් එක්ක ඕන වෙලාවක අපේ ඇබ්බැහිය ඇබ්බැහියෙන් අපි ගිලිහෙන්න පුළුවන්. අපේ ක්ලේශයන් අවදි වෙන්නට පුළුවන්. ඒ නිසා අපි සති සම්පජඤ්ඤයෙන් ඉන්නවා නම් ඒ Taman ළඟ තියෙන හොඳ ගතිය ගැන ඒක ගුණයක් නෙමෙයි හොඳ ගතියක්. ඒ හොඳ ගතිය හොඳ ගුණයක් தත්වෙට සති සම්පජාඤ්ඤයෙන් හසුරුව ගන්න පුළුවන් නම් ඒක නිවන් මඟට Tamanට උපකාර වෙනවා. ඒක සීල ප්‍රතිපදාවට, ඒක සමාධි භාවනාවට, ඒක චිත්ත භාවනාවට, ඒක ප්‍රඥා භාවනාවට අපිට උදව් කරගන්නට පුළුවන්. එහෙම නැතිනම් ඒක හුදු අර කායික මානසික පාරිසරික සහනයක් සලස්වන යම් කාරණයක් වෙන්න පුළුවන් ඊට එහා වටිනාකමක් ඒකෙන් නැති වෙනවා හොඳ වුණත් ඒක ඇබ්බැහි මාත්‍රෙන් නම් පවත්වා ඉතින් අපි නිවන් දකින්නට යන ගමනේදී ඒක විතරක් ප්‍රමාණවත් නෑ. මෙතන සති සම්පජඤ්ඤේ වැඩෙන්න ඕන, කෙලස් දුරු ඕන. ඒ සඳහා මගේ මේ වැඩපිළිවෙල මම උදව් කරගන්න ඕන කියලා හිතන කෙනෙකුටයි අර ඇබ්බැහියෙන් නවතින්නේ නැතිව ඒක ප්‍රතිපදාවක් මට්ටමට දියුණු කරගන්නට පුළුවන්.